නොදී එකඟ වෙච්ච එකඟ කරගත්ත මනසකින් යුක්තව මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. කිමතුනි අපි හැමදාම මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවවාදය අපි හැම කෙනෙක්ම මේ සසර බොහෝ කාලයක් දුක් විඳින්මින් ඒ මේ අත සැරිසරන අය පින්වතුනි එක්තරා දිනයක බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පෙන්නනවා ඉන්දියාවේ තියෙන නොයේ පර්වත ගැන කියලා මහණෙනි මේ ඉතා විශාල වේපුල්ල පර්වතය නුඹලට පේනවද එහෙමයි භාග්‍යතුන් වහන්සේ. මහණෙනි බොහෝ අතීතයේ පැත්තකින් තැබේවා එක කල්පයක් තුල මේ එක සත්‍යයේ ඉපදෙන මැරෙන ජීවිතවලදී තමන්ට උරුම වෙච්ච ශරීරවල ඇට සැකිලි ගොඩ ගහන්න පුළුවන් නම් ඒවත් නොනැසී පවතින නම් මහණෙනි මේ වේපුල්ල පරිසර වල විශාලයි. එකම එක කල්පයක් තුල එක කෙනෙක් ඉපදෙන ආත්ම භාවවල එක එක සත්ත්වනිකායන් වල ඉපදෙන ආත්ම භාවවල තමාගේ ශරීරස්ත අස්ථි පංජරය එකතු කළොත් වේපුල්ල පර්වතයට වඩා මහ විශාලයි කියලා. ඒ හැම ජීවිතයකම දෙමව්පිය සහෝදර ඥාතින් හිතේසින් ඉන්නේ දෙහිතිය. ඒ හැම තැනකම බඩගින්න හැදෙන්නේ නැති මේ වගේම බඩගින්න නිවා ගන්න නොවේ ප්‍රයෝග කරන්නත් ඇති. ඒ හැම තැනකදීම පිපාසය ඇති වෙන්නේ නැති පිපාසය නැති කරගන්න නොවේ විදිහේ අද වගේම උත්සාහවත් වෙන්න ඇති. සීතෙන් බේරෙන්න, උෂ්ණෙන් බේරෙන්න, මැසි මදුරුව උසුලන් ආදීන්ගෙන් බේරෙන්න. ඒ වගේම තමන්ගේ මේ බාහිර දේවල් පැත්තකින් තැබේවා. තමන්ගේ ජීවිතයට දුකක් එන්න නොදී රැකගන්න අද ජීවිතයේ අද දවසේ කොච්චර උත්සාහවත් වෙනවද? මේ හැම ජීවිතයකම මේ වගේම උත්සාහවත් වෙන්න ඇති. දවසක් මම බස් එකක යනකොට අනුරාධපුරේ ඉඳලා කොළඹට මේ බස් එකේ වියදුර ටිකක් හයියෙන් ගියා. නමුත් මම බැලුවා මේ මිනිස්සයා පුදුම වෙහෙසක් දරනවා ඒ බස් එක කිසිම දෙයක නොගැටී තමන්ට හානියක් නොකර අනිත් කෙනෙකුට හානියක් නොකර ගෙනියන්න පුදුම වෙහෙසක් දරන්නේ. තව වාහන වෙනවා, මිනිස්සු වෙනවා, එක එක දේවල්. මමත් මට හිතුණා අපේ ජීවිතයේත් මේ වගේ දේවල් දෙයක් නේද කියලා. දුක් උපදින දේවල් මේ ශරීරයේ හැප්පෙන්නේ නැති වෙන විදිහට. ඒවැන් මේවැන් බේර බේර බේර බේර ඈ සැප සහගත දේවල් විතරක් ශරීරයේ හැප්පෙන විදිහට අපි දරන්නේ පුදුම උත්සාහයක්. ඉතින් ඔය උත්සාහයම ඔය විදිහටම ඒ පුදුම හැම ජීවිතයකම අපි කළා. ඒ මුතුනේ මේ ශරීරයේ විඥානේ දැකගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට දවස පුරාවට අඩ යටි පහරවල් 300 කන හොරෙක් වගේ දකින්න කියලා. මේ රූපයකට විඥානය දැකගත්තාම මේ කය සවිඥානික වෙනවා. මේ කයට වැදෙන හැම පොළුපාරක්ම හැම ගුටිපාරක්ම හැම සීත උෂ්ණ හැම දෙයක්ම විඳින්න වෙනවා. ඊට පස්සේ කයට ගැටෙන ගැටෙන දේවල් විඳින්න වෙනකොට අපි ඒ විඳීම තුළ ප්‍රිය දේවලුත් අප්‍රිය දේවලුත් තියෙනවා දකින්නවා දැනෙනවා ඊට පස්සේ අපි මුළු ජීවිතේ පුරාම ලොකු වෙහෙසක් දරනවා අප්‍රිය දේවල් මේ කයට නොවැති ප්‍රිය දේවල් විතරක් කයට හැප්පෙන්නේ නමුත් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඔය දේ ඔය විදිහටම අනවරාග සංසාරය අපි කළා. පින්වතුනි එච්චර වෙහසක් දරලවත් මේ ලෝකෙ කිසිම සමතෙක් නැහැ සවිඥානික කයකට ප්‍රියමනාප දේ විතරක් ස්පර්ශ වෙලා අප්‍රියමනාප දේ ස්පර්ශ නොවී ඉන්නවා කියන කාරණාවක් කරගන්න. එහෙම වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ හරියට හම නැති එළදෙනක් වගේ කියලා. හම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරේ ඉන්න මාළු වගේ සත්තු කොටනවා. බිම කොහේ හරි තැනක හිටියොත් බිම ඉන්න කූඹි වගේ සත්තු කනවා. කණුවකට ටැඹකට හේතු වුණොත් ඒකේ ඉන්න වේය කූඹි කඩි වගේ සත්තු කනවා. එකක්වත් අසුරු නොකර අභ්‍යවකාශයේ අහස අසුරු කරගෙන හිටියොත් අහස අසුරු කරගෙන සිටින සත්තු කපුටු ගිජුලුහුණිය වගේ සත්තු කොටනවා. මේ හැම නැති එළදෙන යම් යම් තැනක හිටියොත් ඒ හේතුයෙන් කෝරු කටුකු තියුණු දුකක්ම විඳිනවා දුකක්ම ස්පර්ශ කරනවා ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 බුදුරජාන් වහන්සේ දේශනා කළේ ලෝකයට දුකක්ම ගෙනත් දෙනවා ඇති වෙන ස්පර්ශයෙන් ඇති වෙන යම් දුකක් තියෙනම් දුක්වේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව දුක්සහගත නම් ඒක දුකමයි ඉතින් ස්පර්ශයෙන් හටගන්න වේදනාව සැපනම් ඒ සැප නොපවතීම නිසා දුකයි. ඉතින් හටගන්න වේදනාව උපේක්ෂා සහගත නම් ඒකද විපරිණාම වෙන නිසා දුකයි. සැපත් දුකයි දුකත් දුකයි මේ තුන් වේදනාවෙන් අපේ ජීවිතයට ඉතුරු කරලා තියෙන අත්දැකීම දුක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛ ස්පර්ශ ආයතන 6 යම් තැනක නූපදීද නොහට ගනේද ඒ නූපදීමම නොහට ගැනීමම සැප බව එදාට අපි හිතන විදිහේ විඳීමක් නැති වුණාට විඳීමකින් තොර සැපක් ඒ සැපය මේ විඳීම තුලින් ඇති කරගන්න සැපයට වඩා සිය දහස් ගුණයකින් බලවත්. පින්වතුන්ට තද ඔළුවක කුමක් හෝ දත්ක කුමක් හෝ පඩියමාරුවක් හැදුනොත් ඒක සැපද දුකද? දුකයි. ගොඩාක් දුකයි නේද? යම් මොහොතකදී ඒ රෝගී සුව වුණොත් එකපාරටම බලාපොරොත්තු නොවන විදිහට එකපාරට මුළු එක්කම හොඳ වුණොත්, හත් එක්කම හොඳ වුණොත්, බඩේ එක්කම හොඳ වුණොත් ඒක සැපද දුකද? සැපයි. දැන් සැපයි කියලා ඕගොල්ලන්ට විඳින්න එකක් තියෙන්නේ. බඩේ එක්කම හොඳ වුණා කියලා, ඔළුවේ එක්කම හොඳ වුණා කියලා, දත් එක්කම හොඳ වුණා කියලා විඳින්න එකක් තියෙනවද? දුක නැතිකමම සැපක් කියනක ඕගොල්ලන්ට තේරෙනවා පෙරපස මනසට නේ. අර දුකට සාපේක්ෂව ඒ දුකේ නැතිකම සැපක් නෙවෙයිද? ඒ වගේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම සුපායාස මුල් කොට ඇති ස්පර්ශ ආයතන හයේ පැවැත්ම තුල අපි විඳලා තියෙන සැප නෙමෙයි දුක කියන එක මේ ස්පර්ශ ආයතන හයෙන් ගෙන් වෙච්ච මනසකට හොඳට තේරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අතීත සිද්ධාන්තයන් අරගෙන පෙන්වුවේ සසර මේ තරම් දුක් විඳලා තියෙනවා මෙබඳු ආත්ම භාව ලැබලා තියෙනවා එබඳු දුක් සහගත ආත්ම භාව ලබන මේ සසරට අයිති එකම දේ දුක ඒ දුකෙන් ඈතර වෙන්න පුළුවන් මාවත අද ලෝකෙ ඉපදිලා ඒක කරගන්න කියන කාරණාවයි යම් වූ වික්කවේ සත්තාරා කරණීය ශාවකානං හිතේසිනෝ ශාවකානං අනුකම්පකේන කතං ඌතං මයා ඒතානි වික්කවේ රුක්ක මූලානි ඒතානි පුඤ්ඤාඝාරානි ජායත වික්කවේ මා ප්‍රමාදත්ත මා පච්චා විපුඩි සාරණ වහුවත්ත අයං වූ අම්හාකං අනුශාසනීති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ශ්‍රාවකයන්ට හිතේශී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කර ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් මහණෙනි ඒ සියල්ලම මම නුඹල වෙනුවෙන් කළා තියෙනවා. ඒ සියල්ලම මම නුඹල වෙනුවෙන් කළා තියෙනවා. මහණෙනි මේ හිස් ගෙවල් තියෙනවා, ගස් මුල් තියෙනවා අප්‍රමාදීව ධ්‍යාන වඩන්න. අප්‍රමාදීව භාවනා කරගන්න. ප්‍රමාද වෙන්න එපා, ප්‍රමාද වෙලා පසුව විපලිසර වෙන්න එපා. මේ අප ඔබ නුඹලට මේ අපේ අනුශාසනාවයි කියලා බුදුරජාණන් වහන්සේ හැම නිතරම වික්ෂුණාට කියන එක. ඉතින් පින්මුතුන්ටත් මතක් කරන්න තියෙන්නේ අපිට හිතේශී වූ අපිට අනුකම්පා කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච වෙලාවේදී මේ ධර්මේ නම් අත්හැර ගන්න එපා මේ බුද්ධෝත්පාද කාලේ නම් අතහැර ගන්න එපා. එහෙම වුණොත් පින්මුතුනේ මේ තරම් වටිනා අවස්ථාවක් වටපිටාවක් හම්බ වෙලා කාමයේ වෙනින් ජීවිතයේ දිය කරලා වැය කරලා ඒ වටිනා අවස්ථාව අතහැරගත් එකම අකුසලයක් වෙයි අපිට මේ වගේ වටපිටාවක් නැවත හම්බ නොවෙන්න කියන කාරණාව මතක් කරගෙන මම ධම් කරුණු ටිකක් කියලා දෙන්නම් පින්තුනි මේ ශාසනයේ තියෙනවා ඉතාමත් ශ්‍රේෂ්ඨ කොට පෙන්නන ශ්‍රේෂ්ඨ තන්හි තබාගෙන කටයුතු කරන විශේෂ කරුණු 10ක් මෙන්න මේ කරුණු 10 හෝ 10න් එකක් හෝ යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් එයා ජීවිතේ මොන දෙයක් දැනගෙන හිටියට වැඩක් නැහැ හිස් අපි බොහෝ දෙනෙක් බොහෝ දේවල් ලෝකේ දන්නව වෙන්න පුළුවන් ඒ හැම දැනුමක්ම හැම දැනගැනILLක්ම හිස් තුච්චයි පළක් නැහැ යන ගමනට යනවා ඒ ලෝකෙ තුල තියෙන දැනුමෙන් ඒ උගත්කමෙන් අපි අපේ ජීවිතේට අර්ථයක් කරගන්න අර්ථයක් වෙන්නේ තමන්ගේ ජීවිතයට අර්ථයක් කර නොගන්නා කෙනා අනුන්ගේ ජීවිතයකට අර්ථයක් සිද්ධ කරන්නේ නැහැ. ජීවිතයකට යථාර්ථ වශයෙන් අර්ථයක් සිද්ධ කරලා දෙනවා තමන්ගේත් අනුන්ගේත්. මෙන්න මේ කාරණා 10ට. ඔකට කියනවා සාමණේර ප්‍රශ්න කියලා. සාමණේර කෙනෙක්ගෙන් අහන දස සාමණේර ප්‍රශ්න කියලා අහලා තියෙනවානේ. ඒක නාමකින්, දේ නාමකින්, තී නාමකින් කියලා. මෙන්න මේ කාරණා 10 දන් නැත්නම් මොන දෙයක් දැනගත්තත් වැඩක් නැහැ. මේ කාරණා 10 දන්නවනම් කාරණා 10 එකක් හරි කෙනෙකුට දන්නවනම්. හැබැයි ඒ දැනුම ඒ දැක්ම ලෝකයේ පරයා ලෝකෝත්තර භූමිය දක්වාම තියෙන ඔය එක කරුණක්. එතකොට ඒකේ වචන ටික නම් අපි දන්නවා. නමුත් ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. මම ඒකෙන් ටිකක් කොහොමද කියලා දෙන්න විලා මදි. දවස් ගාණක් වුණ වෙයි. නමුත් කෙටි වශයෙන් මම මතක් කරන්න මෙන්න මෙහෙම සිද්ධියක් මේක තියෙන්නේ කියන එක. මේ ලෝකේ කෙනෙකුගේ ජීවිතේ පරිපූර්ණ වෙන කෙනෙක් විසින් දැනගත යුතු සැබෑවටම එකම එක ධර්මතාවය මොකක්ද? එකම එක ධර්මතාවය තමයි කෙනෙක් දැනගත යුතු අවශ්‍යම දැනගත යුතු එකම එක. සබ්බේ සත්ත ආහාර ටිකා සියලුම සත්‍යෝ ආහාරින් යැපෙන්නේ කියන එකම එක ධර්මතාවය දත යුතුයි. ඇයි එහෙම කියන්නේ? සියලුම සත්‍යෝ කියලා අපි යන්තාක් සත්ත්ව සංඥාවක් විවහාර කරයි නම් ඇසුරු කරයි නම් ඒ හැම තැනකම ආහාර ප්‍රත්‍යක්ම හැදිලා තියෙන්නේ කියන කාරණාව තේරුණා. ඔගොල්ලෝ දකිනවා මිනිස්සු කියලා අපි හිතන තැනද යථාර්ථ වශයෙන් තියෙන්නේ ආහාරයක පැවැත්මක් හේතුඵල ධමයක්. දෙවියෝ කියන තැන, බ්‍රහ්මයෝ කියන තැන, රහතන් වහන්සේලා කියන තැන, නැත්තම් ප්‍රේතයෝ කියන තැන, අසුරයෝ කියන තැන, නිරිසත්ත්වයෝ කියන තැන, තිරිසන්සත්ත්වයෝ කියලා කියන තැනක තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් නේද කියන කාරණාව මතුවෙනවා හෙළි වෙනවා. ඒකයි සියලුම සත්‍යෝ ආහාරයෙන් යැපෙන්නේ කියලා දැනගෙන තියෙනවා. එතකොට අසඤ්ඤතලේ හැර අසඤ්ඤතලේ හැර අනිත් සියලුම සත්ව විවහාරයෙන් විවහාර කරන තැන්වල ආහාර හතරක පැවැත්මක් වෙනවා. හැම තැනකම ආහාර හතර තියෙනවා කියනවා නෙමෙයි ආහාර හතර ඇතුළත තමයි අනිත් ධර්මතා ටික තියෙන්නේ. කබලින්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංජේතන ආහාර, විඤ්ඤාණ ආහාර කියලා. අපේ නිකමට කිව්වොත් ඔගොල්ලෝ සියලු සත්ව ආහාරයෙන් යත පවතිනවා කිව්වහම මිනිස්සු කියලා අපි හිතන තැනක මේ රූපය තියෙන්නේ කබලින්ක ආහාර නිසා හැදිලායි කියලා ඔගොල්ලෝ දැක්කොත් අපි මේ බත්පාන් කෝපිමුන් ඇටවලට මම කියලා කියනවා නේද ආහාරයට මම කියලා හිතනවා නේද කියලා නෝනක් ඒ වගේ මේ සතර ආහාරය පිළිසිඳ දැක්කහම අසඤ්ඤ තලය හැර අනිත් හැම තැනකම ඉන්න සත්ව වර්ගයෝ කියලා අපිට හම්බ වෙන හඳුනන තැනක තියෙන යථාර්ථය උගලන්න දකින්න පුළුවන්. හැබැයි අසඤ්ඤ තලයට මේ සතර ආහාරයෙන් එකක්වත් නැහැ. කබලින්ක ආහාරය නැහැ, බඳු රළු රූපයක් නැති නිසා ස්පර්ශ ආහාරයක් නැහැ. එතන සිත් සිත් නැති නිසා ඊට පස්සේ මනෝ සංචේතන ආහාරකුත් නැහැ සිත් නැති නිසා විඥාන ආහාරකුත් නැහැ සිත් නැති නිසා එතකොට අසඤ්ඤේ නිසා පස් ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරකින් තුන් ආහාරයක් නැහැ අපේ වගේ කනබුන ආහාරයෙන් යැපෙන ඖදාරික රූපකුත් නැහැ ඒ හින්දා අසඤ්ඤ සත්‍යය විතරක් අනාහාරිකයි. මේ සතර ආහාරයෙන් ගත නොහැකියි. එයත් ආහාරය කියපෙන්නේ එයාට ධානය ආහාරයක්. එක ස්කිල් සත්‍ය ආහාරය යපෙනවා කියලා පෙන්නේ. ඊට පස්සේ මම කිටියෙන් විස්තර කරනකොට විස්තර කරන්න වෙලා මදි. මේ ලෝකේ යම් කිසි කෙනෙක් දැනගත් යමක් දැනගෙන යම් දෙආකාර කරුණක් දැනගත්තු දැන ගැනීම නිසා තමන් පරිපූර්ණත්වයටපත් වෙන කිසිවෙකුට වෙනස් කළ නොහැකි අර්ථයකටපත් වේ නම් තමන්ව යම් දැනුමක් යම් ධර්මතා දෙකක් දැනුම නිසා පරිපූර්ණත්වයටපත් කරයිද ලෝකේ කෙනෙක් හැටියට පුද්ගලයෙක් හැටියට උපන්නනම් එයාගේ ජීවිතේට යම්තාක් අර්ථයක් සිද්ධ කරන ධර්මතා දෙකක් තියෙනවා නම් ඒක තේරුම් ගත්ත යන ගණයට යනවා මොකද්ද මේ නාමංච රූපංච නාම රූප කියන මෙන්න මේ ධර්මතා දෙක තේරුම් ගත්තොත් ලෝකයේ අවශ්‍යම කෙනෙක් තේරුම් ගත යුතු දෙයාකාර ධර්මතාවය තේරුම් ගත්තා ওই ධර්මතා දෙක තේරුම් ගත්තාම ලෝකෙ තුල තියෙන සියල්ලම මේ ධර්මතා දෙක අනුව ගිහිලා තියෙනවා. එතකොට මේ ධර්මතා දෙක තේරුම් ගත්තනම් ලෝකයේ තුල තේරුම් ගත යුතු එක්ම ධර්මතා දෙක තේරුම් ගත වෙනවා. මොකද්ද නාම රූප දෙක කියලා කියන්නේ? චත්තාරෝච මහා භූතා චතුර්ණංක මහා භූතානම් උපාදාය රූපං එයා ලෝකේ යම්තා කූප කියලා යමක් තියෙනම් සත්‍ය පුද්ගලය කියලා අපි විවහාර කරන ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා විවහාර කරලා තියෙන තැනක තියෙන රූප යම්තා තියෙන රූප ටික හඳුනා ගන්නවා යම්තා රූප කියලා තියෙන මහ භූත සහ උපාදාය රූපය ඊට වඩා අඩුණත් වැඩිවත් නැහැ. කය රත්තරන් වල රූප රිදී වල රූප යකඩ වල රූප මිනිස්යන් රූප ස්ත්‍රී රූප පුරුෂ රූප ඒව නැහැ. එයා හුද්දට මේ නාම රූප දෙක දැක්කනම් එයා දන්නවා යම්තා රූප කියලා යමක් තියෙනවා සතර මහා ධාතු සහ උපාදාය රූපය ඊට වඩා අඩු දෙන්නේ නැහැ. යම් නාම ධර්මයක් තියෙනවා. යම්ම නාම ධර්මයක් තියෙනම් ඒ නාම ධර්ම ටික හඳුනනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒ ටික හඳුනගත්තාම හිතක උපදින සියලුම ගති ටික හඳුනගන්න තියෙනවා. බාහිර පැත්තෙන් සියලුම රූප ටික හඳුනනවා ඊගාවට ආධ්‍යාත්මික පැත්තෙන් සිතක උපදින සියලුම ගති ටික හම්බ වෙනවා යම් විඥානයක් හටගන්නේ නම් මේ නාම රූප දෙක නිසායි කියන උත්තරේ තියෙනවා ඉබේම. ඒක එහානම් යමක් දැනගන්න බෑ. ඊට මෙහා දැනගත්තා වූ හැම දෙයක්ම අවිද්‍යාව තුලයි කියන එක තියෙනවා. ඒ කියන්නේ අපි එයා දන්නවා විඳීම කියන එක නාම ධර්මයක් කියලා එයා දන්නවා. හැඳිනීම කියන එක නාම ධර්මයක් කියලා දන්නවා. යමක් හිතන එක කල්පනා කරන එක නාම ධර්මයක් කියලා දන්නවා එයා. මම ඒක තේරෙන විදිහට ටිකක් කිව්වොත් අද අපිට බොහෝ වේදනාවන් තියෙන්න පුළුවන් රූපේ මෙන්න මේ රූපේ ගැටුම දුක් වේදනා වෙනවා. ඔය රූප වලට අපි බය ඇයි? ඕවෙන් දුක් වේදනා වෙනවා. ඇයි රූප වලට කැමති? ඕවැ සැප වේදනා වෙනවා. ඒක දුක් වේදනා වල සැප වේදනා වල අපි රූප වල දකිනවා. ඇයි මේ නාම රූප දෙක දන්නේ තියෙන්නේ? යම්ම වේදනාවක් එන්නේ නම් යම්ම වේදනාවක් උපදින්නේ නම් ඒ වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සිතේ ඇතිවෙන ගතියක්. ඒක නාම ධර්මයක්. ඒක කිසිම වෙලාවක රූපය හා සම්මිශ්‍ර වෙලා නැහැ. රූපය හා එකතු වෙලා නැහැ. විඳීම කියන සැප වේවා දුක් වේවා උපේක්ෂා සහගත වේවා යම්ම විඳින ස්වභාවයක් තියෙන සිත පිළිබඳ වූවක් කියන අවබෝධය. ඊට පස්සේ සංඥා සංඥා කියන්නේ මොකේද? හඳුනන මොනවද හඳුනන්නේ? රූප හඳුනන්න පුළුවන්, ශබ්ද හඳුනන්න පුළුවන්, ගන්ධ හඳුනන්න පුළුවන්, රස හඳුනන්න පුළුවන්, කායට ගැටෙන ස්පර්ශයන් හඳුනන්න පුළුවන්. හරි. රූප හඳුනන්නේ කොහොමද? නිල් පාට, කහ පාට, රතු පාට, රවුම් හතරක්. එතකොට දැන් මේ ඍතු සුදු පාටයි කියලා නිල් පාටයි කියලා කහ පාටයි කියලා හිතට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනම් මේ හඳුනීමට මොකද කියන්නේ? රූප සංඥාව. මේ නිල් පාට කහ පාට මේ හැඩතලයක් වෙනන බවක් තියෙනම් සවුම් බව පෙනෙනවා නම් දිග් බව පෙනෙනවා නම් වර්ණ සතහනක් පෙනෙනවා නම් මේකට කියනවා මොකද්ද? රූප සංඥා. එතකොට අපි හඳුනන හඳුනන විදිහට විවහාර කරනවා. මේ හැඩයට පීවිසිය කියනවා. මේ හැඩයට දුරකතන කියනවා. මේකට සුදු පාට කියනවා. මේකට කහ පාට කියනවා. විවහාර කරනවා. දැන් අරමුණක් විඳලා අරමුණක් හඳුනගෙන අරමුණකට හිතුවා කියන මේ කාරණා දෙක තුල තියෙන්නේ මොකද්ද? නාම රූප නාම ධර්ම ටිකක්. අපි මේ විඳිනවා කියන එක හැඩයක් හඳුනනවා කියන එක හිතනවා කියන එක නාම ධර්ම කියලා දන්නේ නැහැ. අපි හිතාගෙන ඒව රූප කියලා. රූප අපි දන්නේ නැහැ. ඒව හිතාගන්නේ නාම කියලා. නාම ටික රූප වලට දානවා, රූප ටික නාම වලට දානවා. මේ දෙක දෙකක් කියලා දන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථා යථානං සංජානාති තථා තථාන වූහරති. යම් යම් ආකාරයට හැඳුනොත් ඒ ඒ ආකාරයට හිතන්නේ නේ. රූප වලට හිතන්න පුළුවන් හිතනවා කියලා කියලා තියෙනවානේ. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේ ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටික ඒ ප්‍රපංච ඇතිවල තියෙන මොකක් නිසාද හිතනකම නිසා හිතල තියෙන්නේ මොකේදද යමක් හඳුනයිද ඒක කල්පනා කරනවා. එතකොට අපි කල්පනා කරලා තියෙන මොකේද? සංඥාවට. මම මතක් කළේ මේ නාම රූප කියන ධර්මතා දෙක ඔගොල්ලෝ තේරුම් ගත්තොත් ලෝකේ තියෙන සියලුම ධර්මතා තේරුම් ගත්ත වෙනවා. අවශ්‍යම දැක්ක යුතු දෙයාකාර වූ ධර්මතාවය දැක්ක වෙනවා. ওই ටික දකිනකොට සතර ආහාරය දැක්කනම් ඒ දෝකුළු දැක්කේ දුක පිරිසිඳ දැකලයි. නාම දෙයාකාර ධර්මතාවයේ පිරිසිඳ දැක්කනම් ඒද පිරිසිඳ දැකලා තියෙන දුක්ඛ සත්‍යයයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තව පරයයන්. මේ නාම රූප දෙක අපි හඳුනන්නේ නැති හින්දා හිතේ පහළ වෙන නාම ධර්ම ටික රූපයට ගැට ගන්නවා අපි. වින්දි රූපේ හඳුනන්නේ රූපේ කල්පනා කරන්නේ රූපෙට කියලා. එතකොට රූපේ කියලා සිහි කරනකොට මේ නාම ධර්ම ටිකම සිහි කරගෙන රූපේ සිහි කරුවා කියලා හිතාගෙන ඉන්නේ. රූපය හම්බ වෙනකොට මේ නාම ධර්ම ටික උපදිනකොට රූපය හම්බුණා කියලා හිතාගෙන ඉන්නේ. හිත මතම ජීවත් වෙමින් හිතම ඇතුළු කරමින් රූපයක් දැක්ක හම්බුණා කියන අමතර කෙලෙසෙක නොයි අපි කබලින් කාහාරයට බැඳලා තියෙනවා. ඉතින් මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගත්තොත් මේ නාම රූප දෙකේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මෙදෙන්න පුළුවන්. මේ නාම රූප දෙකේ පිහිට නැවත විඥාණයට නොතබන්න පුළුවන්. මේ නාම රූප දෙකේ පිහිට ලබන එක නාම රූපච්ඡ විඥානං කියනකොට. මහ භූත සහ උපාදාය රූපයක් ඇස් ඉදිරියට ආවේ. ආපු අරමුණ විඳිනවා. විඳපු අරමුණ හඳුනනවා. හඳුනලා දුරකතන කියලා කල්පනා කරනවා. මේ නාම රූප දෙක නිසා දුරකතනයක් කියලා අපි දැනගන්නවා. අන්තිමට මේ විඥානයේ පිහිට ලැබලා තියෙන මොකද නාම රූප දෙකේ පිහිට ලැබලා තියෙන්නේ. නමුත් මෙතන පවතින සැබෑම ස්වභාවය අපිට හම්බුන්නේ අපි හිත හසුරුවපු ආකාරයට හිතපු ආකාරයටයි අපි දැනගෙන තියෙන්නේ. මෙන්න මේ නාම රූප දෙක පිළිසිඳ දැක්කනම් කර්ම විඥාණයට මත් වෙඩ නැහැ. ඊට පස්සේ යම් ධර්මයක් තේරුම් ගැනීම නිසා සියලු ධර්මයේ තේරුම් ගත්තා යන ගණයට යන අවශ්‍යම ගත යුතු තුන් ආකාර ධර්මතාවය මොකද්ද? තිස්සෝ වේදනා. තුන් ආකාර වේදනාව. කියන එක ඕගලන්ට තේරුණා නම් ඕගොල්ලෝ දකි මේ තුන් ආකාර වේදනාව තරම් සත්ත්ව ප්‍රජාව පාලනය කරන ලෝකීය පාලනය කරන තව එකදු ධර්මයක්වත් නැහැ නේද කියලා තේරෙයි. සබ්බ ධම්මා නං වේදනා සමෝසරණ මේ සියලුම ධර්මතා වේදනාව අනුව ගිහිල්ලා තියෙන්නේ. මේ මුළු තුන් ලෝකයක්ම පාලනය කරන්නේ මෙන්න මේ ධර්මතා තුනේ. තුන් ආකාර වේදනාව කියන ධර්මතා තුනයි. ওই ධර්මතා තුන මතයි අපි තොංගනම් බර වස්තු කිසිම බරක් නැහැ කියලා හිතන වටිනාකම් යුක්ත චූටි වස්තු මේ හැම දෙයක්ම ගොනු වෙලා තියෙන තුන් ආකාර වේදනාව මත. දුක් වේදනාව ගන්න හෝ අයින් කරන්න සැප වේදනාව ගන්න හෝ අයින් කරන්න උපේක්ෂා වේදනාව ගන්න හෝ අයින් කරන්න කියන කාරණා මතයි මේ සියලුම ධර්මතා ටික ගොනු වෙලා තියෙනවා අර්ථ වශයෙන් පරීක්ෂා කළොත් සත්‍ය පුද්ගලය කියලා හම්බ වෙන්නේ වේදනාවක් පස්සේ හඹාගෙන යන පැවැත්මක් හම්බ වෙනවා අපිට හිතෙන්නේ අපි ජීවත් වෙනවා අනිත් අය ජීවත් වෙනවා දෙමව්පියෝ සහෝදර ඥාතිවරු ජීවත් වෙනවා කියලා. නමුත් යථාර්ථයේ ඒ පුද්ගල භාවයේට ඔබෙන් පවතින යථාර්ථය ධ්‍යානෝනෙන් බැලුවොත් මේ තුන් වේදනාව ඉලක්ක කරගෙන තමන්ගේ ජීවිතය දුක් වේදනාව නැති සැප වේදනාවන් පිරුණු තැනක් කරගන්න යන ගමනක් මේ තියෙන්නේ. කියන කාරණාව ඕගොල්ලන්ට තේරෙන්නේ. සියලුම ධර්මතා ටික පෙනේ මේ වේදනාව නැමැති එකම ධර්මතාවය සරණ ගිහිල්ලා ඉන්නේ. මේ ලෝකේ ඔක්කොමලා කුමක් සරණ ගිහිල්ලාද ඉන්නේ? වේදනාව නැමැති ධර්මතාවය සරණ ගිහිල්ලා. හා නෑ නැද්ද ඒක? නිවන් දකින්නත් උදව් වෙලා තියෙන වේදනාව. ඇයි? මොකක් නිසාද? ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස උපායාස කියලා කියන මේ දුක් වේදනා වෙන තැන්නේ මේ මේ වටපිටාව හිටියොත් මේ දුක් වේදනාවල් විඳින්න වෙන හින්දා එයින් මිදෙන්න යන්නේ කියන තැනකිනුත් ඒ මඟ කොට නැගලා තියෙන වේදනා මුල් කාරණාව කරලා. ලෝකෙ තුල කවර කතාවද ලෝකෝත්තර ධර්මතාවයේ කොට නැගලා තියෙන වේදනා මුල් කාරණාව කරගෙන. එනිසා සියලුම ධර්මතා වේදනාව සරණ ගිහිල්ලා තියන්නේ කියලා බුදුජානක දේශනා කරා. ඊගාවට මේ ලෝකේ යම් ධර්මතා හතරක් දැනගත යුතු නම් අවශ්‍යම පුද්ගලයේ දැනගත යුතු අවශ්‍යම ධර්මතා හතර. හතරේව කොච්චර දේවල් දැනගතිමත් වෙන්නේ මේ හතර ධර්මතාවය නැත්නම් නැත්නම්. මොකද්ද? දුක්ඛ සමුද නිරෝධ මග්ග කියන මෙන්න මේ කාරණා හතර යම් කෙනෙක් දන්නේ නැත්තම් අනේ සියලුම දේ දැනගත්තත් ඒ ජීවිතේ හිස් මේ යම් ධර්මතා හතරක් දැනුම නිසා දැන ගැනීම නිසා තමන්ගේ ජීවිතයේ පිරෙයි නම් අර්ථ වශයෙන් අනිත් අයගේ ජීවිතයත් අර්ථ වශයෙන් පරිපූර්ණ වෙයි නම් පරිපූර්ණ කරයි නම් අවශ්‍යම විඤ්ඤෝ පුද්ගලයෙක් නොවනති පුද්ගලයෙක් විසින් දැනගත යුතු අවශ්‍යම හතර න්‍යාය හතර ධර්මතා හතර තමයි මේ දුක මේ දුක ඇතිවෙච්ච හේතුව මේ හේතුව නැතින දුක නැති වෙනවා මෙන්න මේකයි දුක නැති කරන මඟ කියන එක දැනගත යුතුයි කෙටියෙන් කිව්වොත් මොකක්ද කෙටියෙන් කියන්නේ අපි ගිය සැරේ කතා කළ අර උපමාවම ටිකක් ගමු ඒ මම ඕගලන්ට පහසු බව පිණිස ගන්න ගඩොල් වලදී සිමෙන්තියෙන් කළ මේ වගේ බිත්තියක් ගන්න ඒ බිත්තියට අපි කිව්වොත් මහ භූත කියලා ওই බිත්තිය ඇසුරු කරගෙන ඇඳුත් අපි චිත්‍රයක් ඒකට කිව්වොත් අපි උපාදාය රූපේ කියලා. දැන් බිත්තියටයි චිත්‍රයටයි මහ භූත සහ උපාදාය රූප කියලා කිව්වොත් ඕකට අපි කියනවා ස්කන්ධ කියලා. ඒකට කියන්නේ අපි මොකද්ද රූපස්කන්ධය කියලා. gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය පටවියාපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව ඒ සතර මහා ධාතුවෙන් හැදුණු මේ බිත්තිය ඇසුරු කරගෙන පවතිනවා නොඑක් වර්ණයන්ගෙන් නිර්මිත වෙච්ච චිත්‍රය. ඒකට කියනවා බිත්තිය ඇසුරු කරගෙන පවතින රූප නිසා උපාදාය රූපය ඇසුරු කරගෙන පවතිනවා. දැන් බිත්තියයි චිත්‍රයටයි කියනවා ස්කන්ධ කියලා. ඒ රූපේ හැදී හැටියට යතහ යතනං සංජානාති තතතතං වහර යම් යම් ආකාරයට රූපේ හඳුනුවොත් හඳුනා හඳුනා ආකාරයට අපි හිතනනම් තියෙන්නේ මේ හැඩේ මිනිස්සෙක් මේ හැඩේට කියන්නේ ඉර මේ හැඩේට කියන්නේ හඳ මේ හැඩේට කියන්නේ ගහ මේ හැඩේට කියන්නේ ගිරව මේ හැඩේට කියන්නේ ලිඳ කියලා මොනවා හරි විවහාර කරලා තියෙනවා විවහාර කරපු එක අපිට ප්‍රපංච වෙනවා දැන් චිත්‍රයේ විත්‍ය තුල චිත්‍රයක් දකිනකොටම අපි ඒකට විවහාර කරලා තියෙන මිනිස්සෙක් නම් මිනිස්සයා කියලා විවහාර කරපු ඒ සිද්ධිය අපිට සිහි වෙනවා. සිහි වෙලා මිනිස්සෙක් කියලා දැනගන්නවා. එපමණකින්ම හිතපු දෙයම අපිට ප්‍රපංච වෙලා දැන්. ඔන්න දැන් මිනිස්සෙක් කියලා අපිට දැනගන්න. යම් ආකාරයකට හිතයිද හිතපු දෙයම අපිට ප්‍රපංචයි. චක්කුම් පටිච්ච රූපේච කියනකොට ඇහත් රූපයත් කියනකොට බිත්ති ඇසුරු කරගෙන තියෙන චිත්‍රය තමයි රූපේ. තින්නම් චක්කුම් පටිච්ච රූපික උපදී චක්කු විඥාන ඊට අනුව සිත උපන්නට පස්සේ තින්න සංගති පස්සෝ ස්පර්ශේ ස්පර්ශ වුණාම මේ හැඩේ දැන් පේනවා හඳුනනවා මේ ස්පර්ශ වෙච්ච අරමුණ හිතෙන් විඳිනවා අපි මේ ඇහැට පේන කියන උපේක්ෂා සාගතයි විඳ අරමුණ හඳුනනවා දැන් හැඩේ පේනවා හඳුනපු දෙයට අපි කල්පනා කරනවා ආ මේ හැඩේ මිනිස්සේ දැන් මිනිසයා කියන එක හම්බ වෙන හැඩේ මෙහා පැත්තේ අමනුෂ්‍යය කියලා අපි හිතනවා. යම් විතක්කේති තම් ප්‍රපංචේති යම හිතුතේ කියද ප්‍රපංචේ. දැන් එයාට හිතෙන්නේ ඇත්තටම මිනිස්සෙක්ගේ රූපේ තමයි. දැන් මේ මිනිස්සු ඉන්නවා කියලා තමයි හිතන්නේ. ඒකම කෙලෙස් ප්‍රපංචය. එතකොට මම කිව්වේ දැන් ප්‍රපංච කියන්නේ කෙලෙස් සමුදේ සත්‍යය. දැන් හොඳට බලන්න gadul වල සිමෙන්තියෙන් කළ බිත්තිය බිත්තියන්තු චිත්‍රය. ඕකට කිව්වා ওই දෙක රූපස්කන්ධයටයි අයිති. එතන කෙලෙස් නැහැ, කර්ම නැහැ, මුකුත්ම නැහැ රූපයක්. ඔය රූපේ දකිනකොට දැන් අපි දැක්ක ප්‍රපංච කියලා හිතපු විදිහට අපේ මනසේ ප්‍රපංචයක් ඇති වෙලා මනුස්සයෙක් කියන අදහස. අපේ රූපය ඇත්ත දන්නෙත් නැහැ දුක දන්නෙත් නැහැ දුක්ඛ සමුදය දන්නෙත් නැහැ ඒක නොදන්නා කම නිසා අපේ මනසේ ප්‍රපංච ටිකක් ඇති වෙලා කියලා දන්නෙත් නැහැ නොදන්නවා වුණාම මොකද වෙන්නේ මේ සමුදය නැත්තම් මිනිස්සයා කියන අදහස අනාරූපයට බහල් වෙනවා අපි අපි යෝක තේරෙන භාෂාවකින් කිව්වොත් gadul වල සිමෙන්තියෙන් කළ බිත්තියයි බිත්තියෙන් චිත්‍රයටයි අපි කියනවා රූපස්කන්ධය කියලා. ඒ චිත්‍රය දකිනකොටම අපි හිතපු ආකාරයට මිනිස්සය කියන අදහස ප්‍රපංච සංඥාව සිහි වෙනවා. ඒකට කියන්නේ ප්‍රපංච සංඥාව කියලා. ප්‍රපංච සංඥාව සිහි වෙනවා. අපි ඕකට කියමු කෙනෙක් කියලා සිහි වෙන කමත අත්වාද උපාදානය කියලා අපි කියමු. කෙනෙක් කියලා හිතන කමට කියනවා අත්වාද උපාදානය කියලා. දැන් මගේ උපාදානය අර රූපයට බහලන්න සුදුසු නිසා බහලන්න පුළුවන් නිසා ඒ රූපේ නම් කරනවා උපාදාන ස්කන්ධය කියලා. යථාර්ථයෙන් තිබුණ ස්කන්ධය මට මනුස්සයා කියන අදහස ඇති වුණොත් පුද්ගලයෙක් සත්‍යයක් කියන අදහස ඇති වුණොත් ඒකට කියනවා අත්වාද උපාදානය කියලා. උපාදානයට සාපේක්ෂව උපාදානයේ තියෙන පැත්තේ උපාදාන සහගත මනස පැත්තට හම්බ වෙන රූපය ඒ උපාදාන පැත්තෙන් නම් කරනවා. ඒ මගේ උපාදානේ මනුස්සය කියන මගේ අදහස අර රූපෙට බහලන්න සුදුසු නිසා, පුළුවන් නිසා ඒ රූපෙට නම් කරනවා උපාදාන ස්කන්ධය කියලා. උපාදානීය ධර්මයක්. උපාදානයේද සුදුසුයි හිතයි. මගේ උපාදානය ඒ රූපෙට බැසගත්තාම උපාදාන ස්කන්ධය කියනවා. මේක බෝතලේ මේක සීනි. මේ සීනි ටික මේ බෝතලයට බහලන්න පුළුවන්කම තියෙනවා. හිතයි. මේ සීනි ටික බෝතලයට බහැලුවට පස්සේ මේ බෝතලයට කියනවා සීනි බෝතලේ කියලා. බෝතලේ සීනි හින්දා නෙවෙයි. එක ප්ලාස්ටික් හෝ විදුලි ප්ලාස්ටික් හෝ වීදුරු වලින් හැදුණු බෝතලය සීනි දාන්නත් පුළුවන් පිටි දාන්නත් පුළුවන් ලුණු දාන්නත් පුළුවන් මේකට දා ඕන එකකට හිතයි නෑ පුළුවන් බැරි නෑ ඕන එකක් දාන්න පුළුවන් ඒ කියන්නේ හැම එකකටම ඉඩ තියෙනවා මොකද ඉඩ නැති ඒවත් තියෙනවා හිල් කූඩයක් වගේ තිබුණොත් නැත්නම් වතුර දාන එකක් තිබුණා ගෝණියක් තිබුණා ඒ වගේ මේවා බහලන්න බැරි ඒවත් තියෙනවා මේ බෝතලේ බොහොම පහසුවෙන් බහලන්න පුළුවන් සීනි ටිකක් ලුණු ටිකක් පිළිදෙල ඊට පස්සේ මේ සීනි ටික මේකට දැම්මොත් සීනි බෝතලේ කියනවා පිටි ටික මේකට දැම්මොත් පිටි බෝතලේ කියනවා ලුණු දැම්මොත් ලුණු බෝතලේ කියනවා ඒ වගේ බෝතලේ විවිධ රූප ප්ලාස්ටික් වෙන්න පුළුවන් වගේ බිත්තිය හා බිත්තිය ඇඳපු චිත්‍රය අර බෝතලේ වීදුරු හෝ ප්ලාස්ටික් වගේ ඒක ස්කන්ධය. පිටි ටික ලුණු ටික සීනි ටික වගේ මගේ මනසේ උපදින්න පුළුවන් උපාදාන. මගේ මනසේ ඇති වෙන්න පුළුවන් ආශ්‍රව. මගේ මනසේ උපදින්න පුළුවන් ඕග, යෝග, ග්‍රන්ථ, පරාමාස, නීවරණ කියලා යම් තාක් දේවල් තියෙනවා. මේ උපදින උපදින දේවල් ඒකට බහලන්න පුළුවන් නිසා ඒ රූපයට කියනවා මගේ ආශ්‍රව බහලන්න පුළුවන් නිසා රූපෙට සාහවයි කියනවා. උපාදානය බහලන්න පුළුවන් නිසා උපාදානීයයි කියනවා. නීවරණ ටික මගේ මනසේ තියෙන බහලන්න පුළුවන් නිසා නීවරණීයයි කියනවා. මගේ මනසේ උපදින ඕග ඕග කියන ගතිය කෙලෙසි බහලන්න පුළුවන් නිසා ඕගනීයයි කියනවා. යෝග කියන කෙලෙසි බහලන්න පුළුවන් නිසා යෝගනීයයි කියනවා. මේ එයා නම ලබන්නේ වීදුරු ප්ලාස්ටික් බෝතලේ සීනි පිටි කියන නම් ලැබුවේ එයා අසුරු කරන දේ. ඒ වගේ මගේ මනසේ තියෙන කෙලෙසේ නමින් කෙලෙසට හිතේ සීභාවෙන් අර ස්කන්ධටි කතා කරනවා. මගේ කෙලෙසය උපාදානයේ එහි රූපය මත පතිත වුණොත් පතිත කළොත් ඒකට කියනවා මම රූපය උපාදාන වශයෙන් ගත්තා කියලා. මනුස්සයා කියන අදහස උපාදානයේ මගේ මනසේ තියෙන්නේ. මම මගේ උපාදානයෙන් අර රූපේ ගන්නවා මේ රූපේ කෙනෙක් කියලා. එතකොට මම දැන් රූපේ උපාදාන වශයෙන් අරගෙන තියෙන්නේ. දැන් පංච රූප උපාදානස්කන්ධය. දැන් රූපේ උපාදාන වශයෙන් ගත්තාම මට ගඩොල් වල සිමෙන්ති පේන්නෙත් නැහැ, චිත්‍ර පේන්නෙත් නැහැ, කෙනෙකුගේ පින්තූරයක් තමයි පේන්නේ. අන්න පංච උපාදාන ස්කන්ධ දුක හදාගත්තා. ඒ වගේ gadol වල සිමෙන්තියෙන් කළ චිත්‍රය වගේ කෙස්ලොම් නියද ධම්මස්නහර කියන කුණක කොටස් ටිකක් තියෙන තැනක මේ හැඩසටහන චිත්‍රය එනකොට ඔක ප්ලාස්ටික් බෝතලේ වීදුරු බෝතලේ වගේ ස්කන්ධ රූපස්කන්ධය පුද්ගලයේ සත්‍යයේ කියන හැඟීම මගේ මනසේ තියෙන උපාදානය මගේ උපාදානය මේ රූපයට පතිත වුණාම මට කෙස්ලොම් නියද ධම්මස් පෙනෙන්නේ නැහැ වර්ණ සතහනක් පෙනෙන්නේ නැහැ දැන් කෙනෙක් වගේ පෙනෙන්නේ මම මේ රූපය උපාදාන වශයෙන් අරගෙනයි තියෙන්නේ රූපං අත්තතු සම්නුපස්සති රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය අසුරු කරගෙන ආත්මයක් හෝ දකිනවා. ආත්මය නිසා රූපයක් හෝ දකිනවා. කින රූපය මුල් කාරණාව කරගෙන දෘෂ්ටි රාශියකට යනවා. දැන් මේ රූපේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට උපාදාන වශයෙන් ගත්තා උදේ විපරිණාම වෙන දවසට මට දුක් දුම්මස් වෙනවා. දැන් පුද්ගලික සත්‍යය කියලා මේ රූපේ උපාදාන වශයෙන් ගත්තාම මේ රූපය වෙනස් වෙනකොට මට පෙනෙන්නේ පුද්ගලය මහලු වෙනවා මිසක රූපය දිරනවා කියලා පෙනෙන්නේ නැහැ. කෙනෙක් මහලු වෙනවා. කෙනෙක් ලෙඩ වෙනවා. කෙනෙක් මැරෙනවා. අප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. ප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ නැති වෙනවා කියලා මේ දුක් ලිස්ට් එකම ඇති වෙලා තියෙනවා. ඔය දුකට හේතුව මොකද්ද කියලා බැලුවොත් රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතාගෙන රූපය විපරණාම වෙනකොට පුද්ගලයෙක් ලෙඩවීම මහලු වීම මරණය නිසා දුක් විඳිනවනේ මේ දුකට හේතුව මොකක්ද කියලා කෙටියෙන් බැලුවොත් පෙනේ මොකක්ද? උපාදානය. ඇයි මේ පුද්ගලයා කියලා බලපු ගතිය නෙමෙයිද? උපාදානය. මේ තණ්හා උපාදානයයි මේ දුකට හේතුව. මේ තණ්හා උපාදානය නැති කළොත් මේ පංච උපාදාන ස්කන්ධ දුක නැති වෙනවා. මේ රූපය බලාගෙන කෙනෙක් ඉපදීම නිසා, කෙනෙක් ලෙඩවීම නිසා, කෙනෙක් මහලු වීම නිසා, කෙනෙක් මරණ නිසා ඇති වෙන සත්පුද්ගල භාවයෙන් එන සියලුම දුකින් එයා මිදෙනවා. ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට මට මම විවහාර කරපු විදිහ කෙනෙක් කියන අදහස තේරුණා නම් මගේ අදහස චිත්‍රය මත පතිත වුණාම දැන් බිත්තිය කෙනෙක්ගේ පින්තූරය කියන එක නෙන්නේ. බිත්තිය කැඩෙනකොට මට පේන්නේ කෙනෙක්ගේ පින්තූරය කැඩුනා කියලායි. අනේ අහවල් කෙනාගේ පින්තූරය කැඩුවා කැඩුනා කියලා අපි තරහ අරගෙන දුක් වෙනවා. කෙනෙක්ගේ පින්තූරයක් නැති වෙච්ච දුක අපිට විඳින්න උනේ මොකක් නිසාද? බිත්තිය කැඩුන නිසාද? බිත්තියේ තියෙන චිත්‍රය කෙනෙක් කියලා බලපු වැරද්දට. බලපු වැරද්දට. ඔය වැරද්ද නැති වුණොත් කෙනෙක්ගේ පින්තූරේ නැති වෙච්ච දුක මට විඳ හැකිද? බෑ. ඒ වගේ මේ කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකකින් යුක්ත මේ තාප්පය අසුරු කරගෙන තියෙන තැන මේ හැඩ සටහන දකිනකොට මට කෙනෙක් කියලා හිතුණා නම් කෙනා කියන අදහසින් නම් මම මේ රූපෙ දිහා බැලුවේ දැන් මට කෙනෙක් නම් පෙනෙන්නේ. ඔය රූපය ඔය තාප්පේ විපරිණාම වෙන දවසේදී මට බින්දින්න වෙයි කෙනෙක්ම දුක නිකම් කෙනෙක් නෙමෙයි ඔය තාප්පවල ඉන්න අම්මලා තාත්තලා දුවලා පුතාලා සහෝදරය ඥාති හිතේසින් රූප තියෙන එතකොට ඒ තාක් ඕගලන්ට මව මල දුක පියා මල දුක සහෝදරයා මල දුක සහෝදරිය මල දුක ඥාතින් හිතේසින් අරුණ දුක විඳින්න වෙයි පංච උපාදාන කන්ද දුක්ඛ දුකට හේතුව උපාදානයි තණ්හා උපාදානයි මේ තණ්හා උපාදානය නැතිවම මගේ උපාදානය රූපය මත පතිත නොකොළොත් මට රූපයේ විපරිණාම වෙනවා පෙන්නේ ඒ කෙනෙක් මරණ වෙන්නේ නැහැ මේ සියලුම දුක් නිරුද්ධ වෙනවා ඒ සඳහා සම්මා දිට්ඨිය ඇත්ත දකින්න ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තිය නිසා පුද්ගලයා කියන එක මට නේද ඉන්නේ මම පුද්ගලයා වශයෙන් ඒක ගන්න සුදුසු නෑ නේද කියලා උපාදාන වශයෙන් නොගෙන ඉන්නේ එක නොගඳ සුදුසුයි කියන එක බලන්න ඔච්චර සම්මාදිට්ඨිය කියන්නේ. ඒ වගේ කුණු කොටස් ටිකකින් හැදුණු මේ රූපය අසුරු කරගෙන පවතින මේ හැඩය දකිනකොට කෙනා කියන අදහස එනවා. කෙනා කියන අදහස මේ රූපය මත පතිත වෙන්න දෙන්න එපා. මෙතන තියෙන ඇත්ත බලන සතිපට්ඨාන දෙහිත කියලා. ඕක කරන එක තමයි සතිපට්ඨාන වරණ කියන මඟ. මෙන්න මේ කාරණා හතර විවිධ ප්‍රතිකඩවල වලින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්තිමට කෙටි කරලා තියන්නේ ඒක. ඔන්න ওই ධර්මතා හතර අපි දන්නේ නැත්නම් මොන දෙයක් දැනගත්ත ජීවිතේ පරාදයි. ඒ නිසායි යමෙක් යමෙකුගේ ජීවිතයට අර්ථයක් සිද්ධ වෙනවා සිද්ධ කරන ධර්මතා හතරක් දැනගත්තනම් ඒ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ බඳු දර්ශනයක යුක්ත මේ ධර්මතා හතරයි දැනගත්තේ. ඊට පස්සේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් දැනගත යුතු අවශ්‍යම දැනගත්තන දැනගත යුතු එක්ම ධර්මතා පහ මොකක්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? රූප උපාදානේ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය. මගේ උපාදානයට හසු වූ රූපය මගේ උපාදානයට හසු වූ වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ඕගලන්ට පෙනේ මුළු තුන් පහේම මේ පංච උපාදාන ස්කන්ධය ඇතුළේ දෙන්නේ කියලා. එතන තියෙන යම්ම රූපයක් තියෙනනම් එතන තියෙන උපාදානයට හසු වෙච්ච එකක් නේද? උපාදාන වශයෙන් අල්ලගෙනයි. යම් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තියෙනනම් මේ ධර්මතා පහ කාම, ditthි, අත්වාදන, සීලපත කියන මේ ධර්මතා හතර ඇසුරු කරගෙනයි පවතින්නේ. කාම ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ රූප ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ අරූප ලෝකය කියන එක හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියන එක තේරෙන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන ටික හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා තේරෙයි. ඔයගොල්ලෝ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක පිළිසින් දකින්න ගියොත් ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙක එකතු වෙලා නේද පංච උපාදාන ස්කන්ධ දුක කියන එක හැදෙන්නේ කියලා තේරෙයි ඔයගලන්ට. පංච උපාදාන ස්කන්ධයේ පිටින් දකින්න ගියොත් ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි රූපය කනබුර ආහාරයෙන් හැදුන එකක්. ඒ රූපය දකිනකොටම උපාදානය ආශ්‍රය මනසේ දෙනවා. ඒ ආශ්‍රවයන්ගෙන් ඒ උපාදානයෙන් මේ රූපේ ගත්තහම දැන් මේ ආහාරයෙන් හැදෙන රූපය උපාදානයට යටත්ව තියෙනවා. එතකොට ඒ රූපය දෙයක් හෝ කෙනෙක් හෝ ඒ රූපය කාමෝපාදානයේ පතිත වුණු හතරන් රිදී මුතු මැණික් සල්ලි මිල මුදල් කියන අදහසින් බැලුවාම ඒ රූපස්කන්ධේ කාම නැමුති උපාදානයට යටවෙලා. දැන් එයාට කාමය කාම භාණ්ඩයක් හම්බ වෙන මිසක රූපස්කන්ධේ හම්බ වෙන්නේ නැහැ. එතකොට දැනගන්න මල් පෝච්චි ගෙවල් දොරවල් ඉඩකඩම් එතකොට වාහන බයිසිකල් මොනවා හරි කියලා හම්බ වෙනවා නම් මේ රූපස්කන්ධය කාම උපාදානෙන් යට වෙලා. එහෙමයි මේ හම්බ වෙන්නේ. මේ සත්‍යය ඉන්නවා පුද්ගලය ඉන්නවා කියලා. ඕගොල්ලන්ට සත්ත්ව පුද්ගලයෝ ස්ථිර ආත්මයක් හම්බේනම් බලන්න තමන්ගේ මනසේ තියෙන දික්ටි උපාදානෙන් යට වෙලා දැන් මේ රූපෙට තියෙන්නේ. මේ රූපේ කෙනෙක් හැටියට වේදනාව සංඥාව කෙනෙක් හැටියට කෙනෙක් රූපය අතුරු කරගෙන ඉන්න හැටියට ඔගලන්ට පෙනෙනවා. අත්වාද උපාදානයට හසු වෙලා දැන් මේ රූපේ තියෙන කියලා දකින්න. අපි මෙහෙම ඉන්න ඕනේ මේ විදිහට හිතියම් පිරිසුදු වෙනවා කියන අදහස තියෙනවා නම් එබඳු අදහසින් යුක්තව වෘත සමාදන් වෙලා කවුරු හරි ඉන්නවනම් වෙනවනම් ඒ දැන් රූපය එබඳු විදිය රූප හදාගත්තේ සීලබ්බත උපාදානය. එතකොට රූපේ විතරක් නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන ටික කාමවච රූපවච අරූපවච කියන තුන් භූමියම කොතනක වේවා. උන් ওই ධර්මතා හතරෙන් යට කරගෙන ඉන්නේ. එතකොට රූප පේන්නේ නැහැ. ওই ධර්මතා හතරයි පේන්නේ. ඔයගලන්ට හම්බ වෙන්නේ සල්ලි මිසක, මිල මුදල් මිසක, රන් රිදී මිසක ඔයගලන්ට හම්බ වෙන්න බෑ රූප. ඔයගලන්ට හම්බ වෙන්නේ සත්‍ය පුද්ගලය මිසක හම්බ වෙන්න බෑ රූප. ඔයගලන්ට හම්බ වෙන්නේ ආත්මීය දේවල් මිසක හම්බ වෙන්නේ නැහැ රූප. මොකක් නිසාද? උපාදානෙන් වහගෙන ඉන්න නිසා. හිතට හම්බ වෙන්න කලිනුයි රූපේ තියෙන්නේ මෙතන. ඒ රූප ස්පර්ශ නිසා එන සංඥාවටම අපි විවහාර කළා නම් තියෙන්නේ ගහක්, gedarak මලක් කියලා ආපහු කරකෝලා අපි විවහාර කරපු දෙයින්ම මලක් දිහා බැලුවොත් පුද්ගලයෙක් දිහා බැලුවොත් කිසිම කලක ලැබෙන පැත්තේ හෝ බලන පැත්තේ හම්බ වෙන්නේ නැහැ යථාර්ථයේ රූපය. ලැබෙන පැත්තේ තියෙන රූපී ඇත්ත බලා ගන්න කල්පනා කරන්න ඉඩක් හම්බුන්නේ අපිට ප්‍රපංච සංඥාවක් ඇති වෙන විදිහටයි කල්පනා කරන්නේ. බලන පැත්තේ පවතින ඇත්ත පෙනෙන්න ඉඩක් නැහැ බැලිවි අපි අමධ්‍යා නිසා. එතකොට මේ තුන් ලෝකෙම යම්තා පැවැත්මක් තියෙන මේ පංච උපාදාන ස්කන්ධය තුලයි කියලා ওই වගේ ඕක නොයේ පැතිකඩවල ලියන්න ඕනේ. ලියා ගන්නෝ නම් බලනෝ නම් අවබෝධ කර ගන්නෝ නම් යම් ධර්මයක් අවබෝධ කර ගැනීම නිසා ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙන නම් ලැබපු ජීවිතයේ හිස් නොවේ යන ගණයට යයි නම් Tamanගේ අනුන්ගේ අර්ථ පරිපූර්ණත්වයකට යයි නම් ඒ අවශ්‍යම අවබෝධ කටයුතු ධර්මතා පහ පංච උපාදානස්කන්ධය ච නාමකින් හය නම් කුමක්ද? චාජ්ජත්තිකානි ආයතනානි යම්ම ධර්මයක් හය ආකාරෝ යම්ම ධර්මයක් තේරුම් නොගැනීම නිසා ජාති ජරා මරණ සංඛ්‍යාත මේ සසරෙන් යමෙක් නොමිදෙයි නම් යම්ම ධර්මයකින් නොමිදීම නිසා අවබෝධ කර නොගැනීම නිසා නොමිදුනේ නම් ඒ මිදීමෙන් ලබන අසංකත ධාතු ස්පර්ශ නොවේ නම් ඒ අසංකත ධාතු ස්පර්ශ නොවෙන්නේ නොමිදීමෙන් නොමිදුනේ මොකෙන්ද අවබෝධ නොකළා වූ අවශ්‍යම දැනගත් යුක්තා වූ ධර්මතාවයක් වූ ඒ හය ආකාර ධර්මතාවය දැන නොගැනීම ඒ මොකද්ද ආධ්‍යාත්මික ආයතන හයයි ආධ්‍යාත්මික ආයතන හයේ යථා භූත ස්වභාවයේ සැබෑවටම වූ දේ යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් සියල්ලම ලෝකේ දැනගත්ත වෙන එක යන කණේට යනවා දැනගත යුතු යම් තාක් දේවල් ඇද්ද ඒ සියල්ලම ලෝකේ යම් යම් දැනගැනීම් වල ප්‍රභේද ඇද්ද හය ආකාර ලෝකේ තුල හැම එකකින්ම ඒ සියල්ල සියලුම ප්‍රභේද වලින් එක එක්කෙනා ගිහිලා සම්පාදනය කරගන්න අර්ථය හයාකාරෝ අවශ්‍යම දැනගත යුතු හයාකාරෝ මේ එකම ධර්මතාවය අවබෝධ කර ගැනීමේ හයාකාර ධර්මයන් ලෝකෙ කොච්චර තියෙද ඒව අවබෝධ කරගෙන ලෝකයා යම් යම් තැන් වලටපත් වෙද ඒ සියල්ලම යාගේ ජීවිතෙට කැටි කළ කැටි කළ ලැබෙනවා ඒ තමයි අජ්ජත්තිකානි ආයතනානි. හය ආකාර ආධ්‍යාත්මික ආයතන ටික. ඒ ටික තේරුම් ගත්තොත් ඔගොල්ලෝ ජාතියෙන් මිදෙනවා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසයන්ගෙන් මිදෙනවා සියලුම දුකෙන් මිදෙනවා මිදුනහම මිදුනා කියන නුවණ නුවණත් එනවා අසංකත ධාතුවත් විදු ගමියෙන් ස්පර්ශ කරනවා. ඒ අවශ්‍යම දැනගත යුතු හය ආකාර ධර්මතාවය අපි අද දන්නා වූ දක්නා වූ ආකාරයට නෙවෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ආයතන හය දැනගත යුතු ආකාරය ඇහැ ගත්තොත් ඇහැ කියන එක අනිදස්සනයි. කවදාවත් දැකලා නැහැ. අතීතයේදී ඇහැ මට පෙනෙලා නැහැ. අනාගතේ පේන්නේ නැහැ. දැන් අපිට පේන්නේ නැත්තම් නොපෙනුණු දෙයක් ගැන නොදැක්ක දෙයක් ගැන හම්බ නොවුණු හම්බ වෙන්නේ නැති හම්බ වෙනවත් නොවන දෙයක් ගැන අපිට දැනුමක් තියෙන්න පුළුවන්ද? අපේ බැඳීමක් ඇති වෙනවද? යම් බැඳීමක් ඇති වෙන්නේ හම්බ වෙච්ච දෙයක් ගැන දැන අපේ දැනුම් පරාසයට ආපු දෙයකට නේද බැඳුණු බැඳෙන්නේ අපි. අපේ දැනුම් පරාසයට නාපු දෙයකට නොදන්නා වූ දෙයකට හම්බ නොවිච්ච දෙයක් ගැන කතා කරන්නවත් අපිට පුළුවන්ද? කතා කරනවා නම් කතා කරන්නෙම දන්නා දෙයක් ගැන නේද? ඕගොල්ලන්ට තේරුණොත් අද අපි ඇහැයි කියලා දන්නා වූ දේම ප්‍රපංචයි ප්‍රපංචයි කියලා දන්නේ ඇහැටයි කියලා ආවොත් දැනගත් අද ඔගලන්ගේ මනසේ කෙලෙස් නැති වුණොත් නැති වෙන්නේ අද ඔගලන්ට ඇහැ පිළිබඳ තියෙන නිම්මයි නැති වෙන්නේ යාවත පස්සායතනස ගති තාවත පපංචස ගති යාවත පපංචස ගති තාවත පස්සායතනස ගති යම් කිසි කෙනෙකුට ඇහැ කන දිවනාදී ශරීරයේ මනස කියන ආයතන හය ආරම්භය යම්තා ගතියක් තියෙනවා. ඒතා කෙලෙස් වල ගතිය. යම්තාක් මනස කෙනෙකුගේ කෙලෙස් තියෙනම් ඒතා කයාට ආයතන ටිකේ ගතිය තියෙනවා. මගේ ඇහැ මෙබඳුයි, මගේ කන මෙබඳුයි, මගේ නාසය මෙබඳුයි, මගේ දිව මෙබඳුයි, මගේ කය මෙබඳුයි, මගේ හිත මෙබඳුයි කියලා. කෙනෙකුට තමන් තමන්ව අර්ථ දක්වන්න පුළුවන් තාක් එයා කෙලෙස් සහගතයි. යම්තාක් කෙලෙස් ටික දුරු වුණොත් එදාට මයින්න නිම්මක් නැහැ. පින්වතුනි පේන මානයක් නැති ගොඩබිමක් පේන මානෙක නැති මහා ජල සාගරේ නැව් යනවා. ඒ නැවක් කොහොමද දිශාව හොයාගන්නේ? චන්ද්‍රිකා හරහා දිශාව හොයාගන්න ඕනේ. මේ අහවල් උතුරට නැගෙනහිරට දකුණ බටහිර අහවල් රට නෙමෙයි කියන්නේ. ඒ හොයාගන්න ඉස්සර වෙලා චන්ද්‍රිකාවක් වුණත් ඒ නැවක් වුණත් මාලිමාවක් වුණත් කරන පළවෙනිම කාර්යය මොකක්ද? තමන් ඉන්න තැන හඳුනා ගන්නවා. තමන් ඉන්න තැන හඳුනාගත්තට පස්සේ මෙතනින්ද යන්නේ මෙතෙන්ට කියලා පෙන්වන්නේ. තමන්ට සාපේක්ෂව දිශාව ගොඩ නැගෙනවා. ඒ වගේ ඕගොල්ලෝ හිතනවා ඇති උතුරක් දකුණක් තියෙන නැගෙනහිර බටහිරක් තියෙන උඩක් යටක් තියෙන ලෝකෙක ඉපදෙලා කියලා. ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති ඔගොල්ලන්ගේ කය නැමැති එක්ම නිමිත්තටයි උඩ යට සරස දස දිසාවක් උපන්නේ කියලා. දස දිසාවක් තියෙන ලෝකෙක අපි ඉපදිනනේ උපන්න නිසා දස දිසාව හැදිලා තියෙන්නේ. හොඳට බලන්න උඩ කියන්නේ කාට සාපේක්ෂවද? යට කියන්නේ කාට සාපේක්ෂවද? කුමකට සාපේක්ෂවද? ඉදිරිය හෝ පිටිපස්ස කියන්නේ උතුර හෝ දකුණ කියන්නේ නැගෙනහිර හෝ බටහිර කියන කාට සාපේක්ෂවද? Taman tamange sharirata සාපේක්ෂව නෙවෙයිද? ආධ්‍යාත්මික ආයතන මේ ආධ්‍යාත්මික ආයතන හයට තියෙන ඕගොල්ලන්ගේ නිමිත්තයි ඕගොල්ලන් ජීවත් කරන්නේ පොළොව මත පය ගන්නවා. ඔය ආයතන හය ඔය ආයතන හය තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් ඕගොල්ලන් නැති වෙන ආයතන හය ආරම්භය නෙමෙයි ඒ කියන්නේ ඔගොල්ලෝ මිදිලා තින්නේ උඩ යට සරස දස දිශාවන්ගෙන් මිදිලා තින්නේ. ඔගොල්ලෝ මිදිලා තින්නේ ලෝකෙන්. නැහැ ඔගොල්ලන්ට මින්මක් ලෝකෙ තුල. උඩ යට මනින එකත් මානෙ කියන එක දන්නවද? ඒකත් Taman නියෝජනය වෙනව මනින සිද්ධිය තුල කියන එක දන්නවද? අපි හිතාගෙන ඉන්න විදිහට මේක මගේ කියලා ගන්න ඕනේ නැහැ. දිශාවන් මම මම ඉන්නවනම් දිශාවන් තියනවනම් ඒක එකම එපමණකම තමයි. එපමණකින්ම මානෙයි. එපමණකින්ම කෙලෙසි. මානෙ නැති කළා කියලා කිව්වොත් මනින්ද යමක් නැති වුණා. කුමකටද? සලායතන නිරෝධය නිසා. සලායතන නිරෝධ මනසකටයි මයින්ද නැත්තේ. යම් ධර්මතා හයක් අවබෝධ කර නොගැනීම නිසා අවබෝධ කර නොගැනීම නිසා යම් තාක් සතර දුක් විඳනනම් ඒ සියලු දුක් දුරු වෙනවා යම් ධර්මතා හයක් අවබෝධ කර ගැනීම නිසා ඒ ආධ්‍යාත්මික ආයතන හය. ඊගාවට අවශ්‍යම ඉගෙන ගත යුතු හත මොකක්ද? සප්තබුද්ධංග. අවශ්‍යම යම් ධර්මතා හතක් දැන නොගැනීම නිසා විමුක්තියේ මාවත ලැබුණා අවශ්‍යම යම් ධර්මතා හතක් අවබෝධ කර නොගැනීම නිසා වටහා නොගැනීම නිසා දුකින් නොමිදුණා නම් ඒ මේ සත්බුද්ධංගයයි සත්බුද්ධංගයේදී සත්‍ය සම්බුද්ධංගය කියන එක සීය සීය මධ්‍යස්ථ ධර්මයක් ඊට පස්සේ ධම්මවිචේ සම්බුද්ධංගේ විරිය සම්බුද්ධංගේ ප්‍රීති සම්බුද්ධංගේ කියන සම්බුද්ධංග තුන එක් පැත්තක්. පස්සද්ධි සම්බුද්ධංගේ සමාධි සම්බුද්ධංගේ උපේක්ඛා සම්බුද්ධංගේ කියපු එක තව පැත්තක්. සති සම්බුද්ධංගේ මේ දිගුලට අනුග්‍රහය දක්වනවා. මෙතන තියෙන්නේ ප්‍රමුති සමති විදර්ශනා කියන දෙක. ධම්මවිචේ සම්බුද්ධංගේ විරිය සම්බුද්ධංගේ ප්‍රීති සම්බුද්ධංගේ කියන එක මම වැඩි යුත්තේ කුමන කාලෙදිද කොහොමද ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ උපේක්ඛා සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ මා වැඩි යුත්තේ කුමන කාලෙදිද කොහොමද කියන කාරණාව නොදන්නා කමමයි මෙන්න මේ ලෝකයේ තුල කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ජීවත් වීමේ ක්‍රමය හසු නොවේ. මේ කතා කළ සියලුම ධර්මතාවයන්ගෙන් මිදීමේ මාවත විවර කරලා දෙනවා. මෙන්න මේ සත්‍ය බොජ්ජංග කියන ධර්මතාවය. ඒක යම් කිසි කෙනෙක් ජීවිතයට අර්ථ පරිපූර්ණ වෙන ජීවිතයේ හිස් නොවන යම් ධර්මයක් ඉගෙනීමෙන් හිස් නොවන තැනකට යනවයි යනවනම් අවශ්‍යම ඉගෙන ගත යුතු ධර්මතා හත තමයි සප්තබොජ්ජංග. ඒ සප්තබොජ්ජංග කියන ධර්මතා ටික ඉගෙන ගන්න ගියාම ඊට මෙහා තියෙන කුසල ධර්ම ඔක්කොම ඊට අනුගතයි. සම්මා සම්බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට හෝ ශ්‍රාවක සම්බුද්ධත්වයට අවබෝධය අවබෝධයට හෝ කියන මෙන්න මේ බෝධියට කියනවා අපි බුදු පසේ බුදු මහරහත් කියලා බෝධි. ඒ බුදු පසේ බුදු මහරහත් යන තුන් බෝධියේ අංගයක් වූ හතට බොජ්ජංග කියලා කියනවා. ඒ ධර්මය ලබා ගන්න තියෙන අංග හතක්. බෝධියේ අංග හත බෝධිය ලබා ගන්න තියෙන අංග හතක් නිසා බුද්ධංග කියනවා. ඊගවට අවශ්‍යම යම් ධර්මයක් දැනුම නිසා දැක්ම නිසා ජීවිතය පරිපූර්ණත්වයට යයිනම් ඒ අටාකාරෝ ධර්මතාවය මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මෙන්න මේ කය කියන කාරණාව අනිවාර්යෙන්ම තමන් දැනගත යුතුමයි දැනගත යුතු එක්ම ධර්මතාවට ලෝකෙ තියෙන යම්තාක් අටාකාර දේවල් කොච්චර දැනගත්තත් පරාදයි මෙන්න මේ එක්ම අටාකාර ධර්මතාවය දැක්කොත් ලෝකෙ තුල අටාකාර ධර්මයන් යම් තාක් දකිද ඒ සියල්ල අර්ථේ මේ එක් ධර්මතාවය තුල තියෙයි මේ එක් අටාකාර වූ ධර්මතාවයේ තේරුම් ගැන තේරුම් ගැනීම නිසාම ජීවිතයට සියලුම ආකාරයෙන් අර්ථ සිද්ධියන් සිද්ධීන් සිද්ධ කරනවා ඒ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එතන මුලින්ම සම්මාදිට්ඨිය සම්මා දිට්ඨිය කියනකොට යාට උත්තරයක් එන්න ඕනේ මොකද්ද? දුක්ඛේ ඥානං ස්කන්ධය මත උපාදානය පතිත වේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධයේ දුක ඒබඳු දුක් විඳින්න ඕනේ මේ උපාදානයේ ස්කන්ධය මත පතිත කරපු නිසායි මගේ උපාදානයේ ස්කන්ධය මත පතිත නොවුණා නම් ඒ පංච උපාදාන ස්කන්ධ දුක විඳින්නේ නැහැ එහෙනම් මාර්ගය කෙනෙකු උපදිනවා උපාදාන ස්කන්ධ මත පතිත නොවෙන්න වග බලාගත යුතුයි සම්මා දිට්ඨිය සම්මා සංකප්පය හැම වෙලාවෙම හිතන්නේ තමන්ගේ උපාදානයේ රූපය මත පතිත වෙන්න නොදී රූපේ රූපයක තියෙන ඇත්ත පෙන්න පෙන්න ඇත්ත සිහි කර කර ඇත්ත සිහි කර කර උපාදානයේ රූපයට වැටගන්න දෙන්නේ වේදනාවක තියෙන ඇත්ත සිහි කර කර පෙන්න පෙන්න උපාදානයකට වැටගන්න දෙන්නේ කියන මේ විදිහට හිතන එක තමයි සම්මා සංකප්පය වාචා කමන්ත ආජීව කියන ටිකේ පිළිහිట్లా තියෙනවා. උපාදාන වශයෙන් මේ කිසිම ස්කන්ධයක් නොගන්න විදිහට ජීවත් වෙන්න පහසු විදිහේ කාය කම්මයක් වචී කර්මයක් දීපයත්ම කදා ගන්න ඕනේ කියන තැනක ඊට පස්සේ එයාගේ වායාමය මොකක්ද හැම වෙලාවෙම උත්සාහය මොකක්ද අර සම්මාදිට්ඨිය පිරෙන විදිහටමයි උත්සාහ වෙන්නෙම තමන්ගේ උපාදානය මේ රූපය මත පතිත වෙන්න නොදෙන්න උපාදාන වශයෙන් කිසිවක් ගන්න නොදෙන එක. සිහියත් ඒක තමයි. වායාම සති දෙක එකට දෙවිලා තියෙන්නේ. කයානුව බලනවා මොකටද මේ උපාදානයේ රූපේ මගේ උපාදානයේ රූපයට පතිත වෙන්න නොදෙන විදිහට. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. ඒවම් පිබික් හේබික්කු කාය කායන පස්සේ මහණ මෙහෙමයි කාය කායම බලන්නේ. ඈ අත්ති කායතෝ පනස් රෝති පච්චපටලා හොති. සත්‍ය පුදුල නෝ කාය පමණක් ඇත යන සීය හොඳින් නෙලබෙන බිත්තිය පැත්තේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තිය කැඳපු චිත්‍රේ. සත්‍ය පුදුලෙත් නෑම යාට සැක නැහැ. සත්‍ය පුදුල කියන අදහස ඊට පතිත වෙන්න දෙන්නේ නැහැ. නැතිකින්ච ලෝක උපාදිත උපාදාන වශයෙන් ගන්න දෙන්නේ අර රූප. gadul වල සිමෙන්තියෙන් කළ බිත්තියයි චිත්‍රයයි කෙනෙක් කියලා ගන්න දෙන්නේ නැහැ. එතන තියෙන ඇත්ත පෙන්වන සත්‍යපුගේ නෝ කයපමණක් ඇත්ත වෙන සිය හොඳින් එළඹ දිනනවා. උපාදාන වශයෙන් ඒ රූපේ ගන්න දෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කායගත සතිය වඩන්න. මේ කවිඥාන කර්ම වලත් එහෙමයි. වායමතත්. ওই ටික කරනකොට අර අරමුණු පුද්ගල සත්පුද්ගල භාවයෙන් හිත හිතා යන සිතුවිලි වලට ඉඩ නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික හිතේ විසිරුණුකම අඩු වෙනවා. ඇති වෙනවා සමාධිය දිගට යන සම්මා සමාධිය. ඒ සමාධියට මේ හිතන දර්ශනයම පෙන්වනවා සම්මාදිට්ඨිය සම්පූර්ණයි. සම්මාදිට්ඨියම පටන් අරගෙන මෙන්න මේ වගේ ජීවිතේ අරමුණක් අරමුණක් ගානේ දුක් විඳින්න දුකට හේතු ඇති කරගන්න ප්‍රගත්මක් තියෙන ලෝකෙ තුල දුකෙන්ද මිදලා නැවත දුක හට ගන්න හේතුවද නැති කරන විදිහ දර්ශනයකින් ජීවත් වෙන්න ආයතන පරිහරණය කරන්න ඉගෙන ගන්නවා. මේ අංගාට පරිහරණය කරන්න ඉගෙන ගන්නවා. මම ඉන්නවා මං ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගේ මම වඩනවා නෙමෙයි. මම කියන එක අතහැරෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන ටික ජීවිතය වෙලා. අරමුණක් බලන්නේ අංගාටකින්. අට යෙදෙන විදිහට. පෙනෙන අරමුණේ සම්මාදිට්ඨිය කියන්නේ වෙනදට මම රූපයයි දැක්කේ. දැකපු රූපේ අරඹය හිතුවා කිව්වා කළා. එතකොට ස්කන්ධ ටික අරඹය කෙලෙස් කළා තියෙන බුද්ධලයා. දැන් සම්මාදිට්ඨි අරමුණ පිනින්නේ මෙහෙම මට. කියන තැනකට හුරු කරන්නේ. නැහැ පුද්ගලයෙකු රීඩක්. අය මමත් ඉන්න ආර්ය ශ්‍රැංග මාර්ගයත් වඩනවා නෙමෙයි. ආර්ය ශ්‍රැංග මාර්ගය කියනක ජීවිතය. හැම වෙලාවෙම මේක කරන කෙනා පැත්තක ඉන්න බෑ. ජීවිතය කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔක ඒ සූත්‍රයේ මතක නැහැ. බුදුරජාණන් වහන්සේ නගරයකට උපමා කළා දොරටු හයක් ඇති මහා තාප්පයක ශීඝ්‍ර දූත යුවලක් ඇවිල්ලා නගරයෙන් යට පණිඩේ පවරලා දෙනවා කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආයතන හයට හම්බෙන අරමුණු හරහා වඩන සූත්‍රයක් තියෙන වඩන හැටි පෙන්නන මට මතක කිංසුක සූත්‍රය වගේ කිංසුක කොම සූත්‍රය වගේ නමුත් ඒකට වඩා වෙනස් වෙන්න පුළුවන්. පස්සේ බලලා කියන්න පුළුවන් අන්න මේක හොයාගන්න සංයුක්තිනිකයි තියෙන්නේ. එතකොට අන්න ඒ සිද්ධිය ජීවිතයෙන් දරන උකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඊට පස්සේ අවශ්‍යම දැනගත යුතු අවශ්‍යම දැනගත යුතු නවාකාර ධර්මතාවය මොකද නව සත්ත්වවාසා සත්ත්වයන්ගේ ආවාස වූ වාසස්ථාන නවේ දත යුතුයි ප්‍රේත අසුර නේද තිරිසන් කියන සතරයි මිනිස්සු කියන එකයි පහයි නානත්ත කාය නානත්ත සංඥා නානත්ත කාය ඒකත්ත සංඥා ඒකත්ත කාය නානත්ත සංඥා ඒකත්ත කාය ඒකත්ත සංඥා කියලා ප්‍රභේද හතරකින් හඳුන්වන බ්‍රහ්ම ලෝකයි මෙන්න මේ නවය දැක්කහම යම්තාක් සත්පුද්ගල භාවයෙන් විවහාර වෙන වාසස්ථාන නම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් අපි සත්‍ය පුද්ගලයා කියලා හිතන තැනක සතර අපාය කියලා කියන්නේ හීන ධාතුව නේද? හීන ධාතු විඥානයේ පිහිටියාම මෙබඳු මෙතන මෙබඳු ආවාසයක් පැවැත්මක් හැදෙනවා. මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ කියන යථාර්ථයේ යට තියෙන ප්‍රණීත ධාතුව. ප්‍රණීත ධාතුවේ විඥානයේ පිහිටියාම එතන මෙබඳු නවතනක් හැදෙනව නේද කියලා. ඔගලන්ට මේ නව සත්තා වාස බලනකොට අවබෝධ කරනකොට දුක කියන එක දුක්ඛ සත්‍ය පිළිබඳ දකින්න පුළුවන් දුක්ඛර්ථයෙන් සපාර්ථයෙන් කියන දෙකෙන්ම පිහිටි ස්වභාවය සංකත ධාතුව කියලා යම් තාක් තියෙනම් මෙන්න මේ වාසස්ථාන නමේ ඊට පස්සේ මේ වාසස්ථාන නමේ අඩු නැ වැඩි නැ තියෙන එකම ධර්මතාවය මෙතන ආහාරය වාසස්ථාන නමේම තියෙන දෙහාකාර ධර්මතාව දෙක නාම රූප දෙකෙන්මයි තියෙන තුන් ආකාර ධර්මතාවේ තුන් වේදනායන් තියෙන හතරාකාර ධර්මතාවේ චතුරාර්ය සත්‍ය නොදැනීමමයි මෙතන තියෙන්නේ පස් ආකාර ධර්ම පංච උපාදානස්කන්ධයයි හය ආකාර ධර්මයි ආධ්‍යාත්මික ආයතනම හැමතැනකම හයම තියෙනවනේ හය හෝ හයෙන් එකක් හෝ තියෙනවම. එතකොට කියන උත්තර ටික ඔයගලන්ට හම් වෙයි. මෙතනින් බේරෙන්න තියෙන එකම මඟ බොජ්ජංග නේද ආර්ය ශ්‍රැංග මාර්ගය නේද කියන කාරණාව හම් ඊට පස්සේ දසහංගේ සමන්නාගතෝ අරහති උච්චති අවශ්‍යම කෙනෙක් ජීවිතය දැනගත යුතු සාක්ෂාත් කටයුතු කාරණා 10 අංග 10කින් යුක්ත රහත් බව. රහත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීවාය වාචා කම්මන්ත ආජීවායන සත්‍ය සමාධි. කියන අටයි සම්මා ඥාන සම්මා විමුක්ති. මේ සම්මා දිට්ඨි යුක්ත අංග 8 නිසා ඇත්ත ඇති ඇති දැක්කා සම්මා ඥානයි. ඇත්ත ඇති හැටි දැකපු නිසා ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් මනස මිදුණා සම්මා විමුක්තිය. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංච උපාදානස්කන්ධයේ තියෙන තැනක ඇත්ත ඇති හැටි දැකලා ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් මිදුණා සතර උපාදානයෙන් මිදුණා ඒ විමුක්ති මනසයි ඒ කාන්තෙන් අවබෝධ කට යුත්තේ දැනගත යුත්තේ සාක්ෂාත් කරගත යුත්තේ යම් ධර්මතා 10ක් අවබෝධ කිරීම නිසා සාක්ෂාත් කිරීම නිසා දැනගත යුතු නිසා ලෝකයේ තුල තියෙන සියලුම අර්ථ සම්පාදනය කරගත්තා යන ගණයට යනවද ඒ ජීවිතයේ හිස් නොවූ ජීවිතයක් යන ගණයට යනවද යම් ආත්ම භාවයක් ලැබුවා නම් මනාකොට ලැබපු ආත්ම භාවයක් යන ගණයට යනවද යම් ධර්මතා 10ක් තේරුම් ගැනීම නිසා ඒ මේ දස සීනාස්ව අංග 10. මෙන්න මේ කාරණා ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ලෝකෙ මොන දෙයක් දැනගත්තත් වැඩක් නැහැ. මේ පරියායෙන් ලෝකෙ තියෙන එක්ම ධර්මතාවය මම දැනගත්තා. ලෝකෙ තියෙන අවශ්‍යම පුද්ගලයා දැනගත යුතු තමන්ගේ අර්ථ සම්පාදනයේහිලා අවශ්‍යම අවශ්‍ය දේ මම දැනගත්තා කියලා සිංහනාද කරන්න පුළුවන් කෙනෙකුට මම ගොඩාක් දේ දන්නේ ලෝකෙ තුල තියෙන අවශ්‍යම කාරණා දෙක දැනගත්තා අවශ්‍යම කාරණා තුන දැනගත්තා කියලා කියන්න පුළුවන් කාට හරි මේ පරියයෙන් එකක් හෝ දැනගන්න පුළුවන් මොකද එකක් එක්කෙනෙක් එක පරියයකින් ආවහම අනිත් ඔක්කොට මේකයි ඉතින් ඒ නිසා පින්තුනි මේ දුක්ඛාගත සසර ඉක්මවන්න ගෙවා ගන්න බුදුරජාණන් වහන්සේ එක එක තැන්වල එක එක ක්‍රමවලට එක එක පරියායන්ගෙන් පෙන්වනවා. ඉතින් මටත් හැකි පමණකින් මම මේ කාරණා ටික ටික කියලා දුන්නා පෙන්වුවා කොහොම හරි මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතෙන් වැඩ ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. පින්වතුනි ඊගාව දේ තමයි ඒ සඳහා අපිට අසංකීයක අවශ්‍ය නැහැ කියන එකත් මතක තියාගන්න. අපිට ඕන තරම් විවේක අරගෙන අපේ කෙලෙස් ටික ඉඩ දීලා ඕන විදිහට කරගන්න, පස්සේ කරබන භවන කරගන්න ඒකාන්තී නියත අවශ්‍යයක් තියෙන අසංකීයක අවශ්‍ය තියෙන ආත්ම භාවයක් ලැබලා නැති බවත් මතකයේ පැත්තක තබා ගන්න. තබාගෙන මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා අප්‍රමාදී උත්සාහවත් යුතුයි කියන තැනකින් හැමදෙනාම උත්සාහවත් වෙලා මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු පාරමිතාවක් වේවා. හොඳයින සාධනාදයක් පොත්තන්න හා කල්පනා කරගන්න හැමතිනාම තමන් විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ වගේම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් කටයුතු කරන තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානෙට පැමුණා ඉතින් පැමිණලා අවශ්‍ය ධම් කරුණු ටිකක් ශ්‍රවණය කළා මේ සීල ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ පින්වතුන් මේ පින්වතුන් ගෙවල් දොරවල් රැකීරක්ෂා ස්ථානට අධිග්‍රහිත වූ මේ ආරණ්‍ය ශේෂ්ත්‍රයට අධිග්‍රහිත වූ සාසන මාමකෂ්ඨකාරක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සුර වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය පතන බෝධිගින් තුමින සනසෙත්වා කියන අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු බුද්ධ ශාවකම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූතයන්තු සම්පත මෙතෙන්ට සිල්ගන්ට පැමිණීමේ පින් උතුම්ටත් ඒ වගේම හෙට දවසේදී මේ පින්වතුන් උදෙසා ස්වාමීන් වහන්සේලා උදෙසා ධම්පෙන් පූජා කරන බොහොම ශ්‍රද්ධාවෙන් දෙන්නේ කී පින්වතුන් රාශියක් ඉන්නවා ඒ අයටත් අපි සියලු දෙනා විසින්ම සිද්ධ කලාව සියලු කුසල ධර්මයන් එතකොට ඒ මිය පරලෝකීය වූ හිතකම්තම් පූජා කරන ඒ පින්වතුන් මෙතෙන්ට කන්නේ සියලු දෙනාගේ නමිනති කළුදේ කලාව මේ ජීවිතේ සාංශාරික ත්‍යම්තාඥාත සමයක් සිද්ධන් සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වේවා දුක්ඛ දිස්ථානක සිද්ධන් දුකින් අත මිදසපොත් භාගපත්ති මුතුන් වෙනසෙත්වා කියන දාති ඥාතින් පින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා ඒ වගේම බොහෝම සත් අදහසින් සත් භාවයෙන් දුර බැහැර ඉඳලා දුර කතර දිනා ගෙවාගෙන ඒ නූර ගුණරත්න මහත්මයාම මෙතනිය පවුලේ තමන්ගේ දුවදරු ඥාති තේසින් සිල් දිනා මෙකුතුල මෙතෙන් ආවේ හෙට දවසේ තෙහෙවත් සමාදන් වෙන පින්වත්තුන් උදෙසා දම්පන් පූජා කරන්න ස්වාමීන් වහන්සේලා උදෙසා දම්පන් පූජා කරන්න. තමන්ගේ ජීවිතයට යහපතක් මෙලෝ ජීවිතවලට තමන්ගේ තනිත් අයගේ ජීවිතවලට යහපතක් වේවා. තමන් ඇතුළ හැම දිනාටම උතුම් වූ සංසාරික විමුක්තියක් ලැබේවා කියන කලන අදහස මේ පින්වත්තුන් පැමිණියේ. ඉතින් එතෙන්දී මතක් කොට යුතුයි අපේ පින්වත් ඒ ගුණරත්න ගුණරත්න මෙත්තිනියගේ මෑණියෝ ඉතාමත් අර්ශනීප දැඩි රෝගී තත්ත්වයෙන් රෝහල් ගත වෙලා ඉන්නේ රෝගී තත්ත්වයෙන් පසු ඉන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේදී අද දවසේදී බණ කියලා බණ අහලා අපි හැමදෙනාම බොහෝ වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා. මේ සියලුම කුසලයන් මේ ගුණරත්න මෙතිණියගේ ආදරණීය මෑණියන්ට අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ පින්වත් මෑණියන්ට නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ බොහෝ කල් ජීවත් වීමේ වාසනාව ලැබේවා බොහෝ කල් ජීවත් තුළ තව තවත් කුසල ධර්ම સિદ્ધ කරගන්නට මේ පුණ්‍ය ශක්තියගේ බලයේද තුන්වන් සතු සුවිති මහා ගුණේ අනන්ත ගුණානුභාව බලයේද අපි කලාව සියලු කුසල ධර්මයන්ද හේතුපාරමිතාවක් වේවා කියලා මෑණියන්ට අපි හඳුනා මාර්ගදර්ශනය කරමු. ඒ වගේම මේ කිමුතුන්ට ධම්පම් පූජා කිරීමට පැමිණෙන සියලු දෙනාටත් මේ දෙපිරිසටම එන්න හදලා උදව් උපකාර කළා එන්නට නොහැකි අමතාස් පිරිසකවල වල සින්නගේ සෑම දෙනාට මේ සෑම දෙනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලෙන් පුණ්‍ය මේ පුණ්‍ය ශක්තියන්ගේ බලෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපලෝක දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුක දුප්පත් අසරණ බිඳු පහකට පත් නොවේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන්සි පැමිණ වැඩවදාලා උතුම් අජරාම නිර්වාණ සම්පත්‍ය අවස්ථාව බෝධ කරගන්න මෙම කුසල ධර්ම උතුම් නිවන් ප්‍රසපාරමිතාවක් වේවා කියලා සාදු නමෝ වන්දනා කරගන්න අභිවාදන සීලිත නිච්ඡං උද්දාපචායනෝ චත්තාරෝ ධම්මෝ වද්දන්ති ආයුවන්ෝ සම්බලං ආයුරෝග්‍ය සම්පති සබ්බ සම්පති මේ චතු නිබ්බාන සම්පති මිනාති සම්පති